ත්‍රිවිධ රත්නයේ සරණින් ඔබ සැමට සෙත් වේවා. සෑම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වමින් බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි ඇතුගල්පුර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධ සංනිවේදන මැදිරිය තුල පවත්වනු ලබන මෙම සද්ධර්ම දේශනාවෙහි දේශකයාණන් වහන්සේ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා විහාරයේහි බහරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ ප්‍රේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ.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 සත්තා සංයෝජනේ වජ්ජම පස්සමානා නහි ජාතු සංයෝජන සංගාග සත්තා ඕගං තරේයොං විපුලං මහන්තං තී ධර්මශ්‍රවණාබිලාසී අපේ පින්වත් මව්පියවරුනි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් වදාළ ආර්ය සත්‍ය ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තුෙන් සිටින තරුණ වයසේ පින්වත් දූල පුතාලා බෝසත් පුංචි දරුවන් ඇතුළු වාසනාවන්ත පින්වත් පින්වතියනි මුලින්ම අපේ රටේ පරම පූජනීය මහා සංඝරත්නයෙන් මට අවසර ලැබෙන්න ඕන. පින්තුනි ගෙවිගෙන යන වස්සාන කාලේ පැවිදි සාමින් වහන්සේලාත් ගිහි පින්තුල්ලත් අපි දෙපාර්ශ්වයේම කයින් වචනෙන් හිතින් බොහෝ සෙයින් පින් පුරව ගන්න කුසල් රැස් කර ගන්න පුණ්‍ය කාලය වස්සානයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් බිඳක් අදත් ශ්‍රවණය කරලා පින්බර වස්සානේ ධර්මයෙන් අර්ථවත් කරගන්න බලාපොරොත්තුෙන් බෞද්ධයා ධම්සභා මණ්ඩපේට මහ පිරිසක් අද එකතු වෙලා ස්වාමින් වහන්සේ ගෞරවයෙන් වැඩමවා ගත්තේ දායකත්වලාභී පින්වතිය පුරාණ සිරිතට අනුව දෙහත් වට්ටියක් පිරිනමා මේ ආරාධනය කළේ අනුවතාග්‍ර සංසාර ගමනේ ලබාගත් පරම දුර්ලභ මනුස්ස ජීවිතය ශ්‍රී සත් ධර්මයෙන් ආරක්ෂාව සලස ගන්න පිරිමහින මට්ටමේ ධර්මානුශාසනයක් පවත්වනු මැනවෙයි මේ ආරාධනයේ තුල ගම්ම්‍ය වූ ප්‍රාර්ථනාවයයි ඔබ හැම දිනාම උතුම් පංචශීලයෙහි පිහිටියේ. වීතරාගී මහරහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරමින් උන්වහන්සේලා දිව්‍ය පුරාම සුරැකි. මේ උතුම් පන්සිල්වත මේ පුංචි වෙලාව නමුත් ආරක්ෂා කරගනිමි යන අදිෂ්ඨානයේ තුල බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මිනිසුන් පිළිබඳව මහා සංඝරත්නයේ සැලකල කරුණ අරමුණු කරගෙන ස්වාමින් වහන්සේල වෙනුවෙන් වදාළ උතුම් සක්ත සූත්‍රයට අයිති ධර්ම කොටාසයක් අද මාත්‍රිකා කරගත්තේ සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකාය උදාන පාළියේහි චුල්ල වග්ගේ සක්ත සූත්‍රයයි අද අපි මාත්‍රිකා කරගත් උතුම් සූත්‍ර දේශනාව ගැඹුරු සූත්‍ර දේශනාවක් නමුත් පින්නතුනි අපි හැමදාමත් මේ රටේ ශ්‍රාවක පින්නතුන්ට සරලව දහම් කරුණු ඒත්තු ගන්වලා ඒ මොහොතටවත් හිත නිවා ගන්න ගන්න උත්සාහයක් මේ අදත් සාන්තව බණ ටික අහන්න ධර්මයේ సంతාණයේ තුල පදිංචි කරගන්න මතක තියාගන්න ධර්මානුකූලව ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය ජීවිතය තුළ ඇති වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ පින්වත් මහණෙනි සැඩපහරකට අහුවෙච්ච කෙනෙක් වේගයෙන් පහළට ගලාගෙන යන සැඩපහරට මැදි වෙලා ගිලිමින් මතුවෙමින් ගිලිමින් මතුවෙමින් ඈතින් ඈතට යනවා. එයා ගලව ගන්න කිසි කෙනෙක් නැහැ. එයාට පිහිට පිනිස කිසි දෙයක්වත් නැහැ. ලෝකයා සසර ඕගයට අහෝනේ එහිමයි. මුළු මහ ජීවිත කාලයේ පුරාම එක්ක සිනහ වෙනවා එක්ක කඳුළු බොනවා. බොහෝ ගිහි ජීවිතවල දැනිච්ච 아무තු රහක් නැහැ. ගලාගෙන යන කඳුලිහි ලුණු රස බල බලා වතුර වලට වඩා කඳුළු බොමින් ගිහි ජීවිත බොහෝ දිනක් ගත කරන්නේ සැනසීම නැහැ. එහෙම සැනසීමක් ජීවිතයට එකතු කරගන්න ඕන කියලා හිතන්න තරම්වත් සමහරුන්ට වෙලාවක් නැහැ. පාර යන කෙනෙක් දිහා ටිකක් විමසිල්ලෙන් ඔය ඇත්තෝ විවේකයෙන් වෙලාවක බලන් ඉන්න. නගරයක කඩපිලක වාහනයක මහා මග දිනෝදාක් එහිමේ යනවා. එය නැත්තන්ගේ මුහුණු දිහා බලන්න කිසි මුහුණක නිවිච්ච බවක් නැහැ. කිසි මුහුණක ශාන්ත ස්වરૂපයක් නැහැ. ඒ හැම ජීවිතයක්ම කෙලිස් වලින් පිච්චි පිච්චි කාමයන්ගෙන් ඇවිස්සි ඇවිස්සි වේගින් දුවන යන්ත්‍ර සූත්‍ර වගේ එහි මෙහි යනවා එපමණයි මේ සියල්ල නිමා කරන දවසක් එනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දේ පින්වත් මහණෙනි අධිපතින් අතර ලෝකයේ මායя තරම් අධිපතියෙක් මා දුටුවේ නැහැ කියලා අපි හැම දෙනාම මේ බුදු අදිනට අනුව ලෝකේ බලවත්ම බලවේගයේ මාර බලවේගයට අහු වෙනවා. එදාට සියල්ල අවසానයි. ආපහු අපි සංසාරයට එකතු වෙනවා. ඒ යන සසර ගමන කොයි තරම් දුක්ඛදායකද කියලා. පින තුල මහන්සි ගන්න අවබෝධ කරගන්න. ඒ සසරට නම් ආපහු වැටෙන්න එපා. නිමක් නැති දුක්ඛ දෝමනස්යන් විඳවි දාපු සංසාර ගමනට ආයෙත් නම් අහු වෙන්න එපා. මට වෙලාවකට හිතෙනවා ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම ලැබිච්ච අවසාන අවස්ථාවද මේ කියලා. ආපහු නම් අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් අනෝරහ සසරේ දුක දැනගෙන තමයි පිරිනුවන් පාන මොහොතෙත් ඔබට කතා කළේ. පින්වත් මහණෙනි ආපහු නැවත නැවත මේ දේවල් කියා දෙන්න ගෞතමින් වහන්සේ ජීවත් වෙන්නේ නැහැ. මේ මගේ අවසාන තත්පර කීපය ගෙවෙන්නේ. මා වෙනුවෙන් එක දෙයක් කරන්න මහණෙනි. ලෝකයාට කියා දෙන්න. වයදම්මා සංඛාරා සියලුම සංස්කාර ධර්මයන් විනාශ වෙන බව, අනිත්‍ය බව, නොතිර බව කියා දෙන්න. හැම වෙලාවෙම වුන්ට අනුශාසනා කරන්න පින්වත් මහණෙනි. එක දෙයක් ගැන. ඒ මොකක්ද? අප්පමාදේන සම්පාදේත. ප්‍රමාද වෙන්න නම් එපා කියන්න. අප්‍රමාදීව බවමයි ජීවිතේ දියුණු කරගන්න ඕනේ. ආපහු කවදාවත් බුද්ධ ශාසනයක් මුණ ගැහෙන එකක් නෑ. ආයේ කවදාවත් ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහෙන එකක් නෑ. ආපහු කවදානම් බුද්ධ ශාසනයක් මුණ ගැහෙයිද? මනුස්ස ජීවිතයක් මුණ ගැහෙයිද? ධර්මයේ මුණ ගැහෙයිද? ලද සම්පත් ප්‍රයෝජනෙට අරගෙන අප්‍රමාදීව ජීවිතේ කටයුතු අවසන් කරගන්න. කොයි වෙලාවෙ හරි ලෝකාධිපති මාර බලවේගය අපිව ගිල ගන්නවා. දැන් මේ බණහන පින්නතුල්ලා මේ ජීවිතයේ නොතිර බව හොඳට අවබෝධ කරගන්න. අපි හැමදාම ඔබට කියන දෙයක් තමයි ආත්ම කී කෝටියක් പ്രേත ලෝකෙ දුක් විඳ විඳ ඉඳලාද මේ මනුස්ස තලයේ පින් ඇති උපතක් ලැබුණේ ආත්ම කීකෝටියක් තිරිසං අපායේ හිස් කැපුම් ලබ ලබා ඉඳලද මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ പ്രേත ලෝකේ සමහර പ്രേතීන් ගැන ධර්මයේ උගන්වනෝ පින්නතුනි බය හිතෙනවා ඔබට දැනෙන්නේ නැද්ද බයක් ඒ പ്രേතීන්ට කවදාවත් කුසට ආහාරක් ලැබෙන්නේ නැහැ പ്രേත ලෝකේ දරා ගන්න බැරි වුණාම කුසගින්න පිපාසය ඒ ප්‍රේතිය තවත් ප්‍රේතීන් එක්ක හබ හදා ගන්නවා භයානකම ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා මට හිතෙනවා ඒක මේ සමාජය තුලත් ජීවමානව දකින්න පුළුවන් ප්‍රේතවතු දහම් පොත කියවන්න බුදුරජාණන් වහන්සේ විතරාගී මහරහතුන් දිවසෙන් දුටු සත්‍යම ප්‍රේතීන් සමහර പ്രേත කොට්ටාස ඉන්නවා මිනිස්සුන්ගේ ඇඟ අල්ල ගන්නවා. මිනිස්සුන්ට ආවේශ වෙනවා, ආරූඪ වෙනවා. ඊට පස්සේ මිනිස්සු මිනිස්සු අතර වෛරය ඇති වෙනවා. ඊට පස්සේ ඒගොල්ල ඒගොල්ල සණ්ඩු සරුවල් කලහ ඇති කරගෙන කපා කොටා ගන්නකොට ඒ රුධිරය, ඒ ලේ බීලා අර പ്രേතෙයින් කුසගින්න නිවා ගන්නේ. ඔබට දැන් අවබෝධ වෙන්න ඕන ඒ പ്രേත බලවේග මේ සමාජයේම ගිලගෙන දවසට කොයි තරම් වාහන අනතුරුද වෙඩි තැඹීම්ද කපල කොටල මහමග දමා යන අයද ඉඩකඩම් දීපල වලට පුංචි වචනයකට වෛරය හදාගෙන කීයෙන් කී දෙනෙක් එකිනෙකා රණ්ඩු සරුවල් කරගෙන ලේ හලා ගන්නවද? මේ මිනිස්සුන්ගේ ශරීරය අල්ල ගන්න ප්‍රේතීන් ඕනෝන් අතර හබ හදලා අරුබුද හදලා තුවාල හදාගත්තා මේ ගලාගෙන යන රුධිරේ බීලා ජීවිත පවත්වගෙන යන ප්‍රේතයින්. ඔය හැම තලයකම ඔබමා ඉපදිලා තියෙනවා සංසාරේ. ආපහු මේ සසරට අහු වෙන්න එපා කියලා කියන්නේ. ඒ වගේමයි අමතක කරන්න එපා. බුද්ධ ශාසන කී ලක්ෂයක් අපිට අතපසු වෙන්නේ නැද්ද? ආර්ය වංශල කොයිතරම් අපි දකින්නේ නැද්ද? දැන් මේ වරුසාව ගැන කතා කරනවනේ මහා නියගිය හමාර කරමින් මහ වැහි වහිනවා. හුඟක් අය දැන් වැස්සට බයයි. මං ඔබෙන් අහන්නේ භයානක වරුසා කී ලක්ෂයකට සංසාරේ අපි මැදි වෙන්නේ නැද්ද? හැම වෙලාවෙම සසරේ ස්වභාවයම අවබෝධ කරගන්න පින්වතුනි. අවබෝධ කරගෙන සසරට නොඇලෙන සසරට වැටෙන්නේ නැති ජීවිතයක් ඔබට තනි තනියම නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔබට ආරක්ෂාවක් තියෙනවා. ඔබ අහලා තියෙන ප්‍රකට බුද්ධ වචනයක් තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ බුද්ධ වචනේ අර්ථය තමයි දහමට අනුකූල ජීවිතේ දහමින් රකී. ධර්මයට අනුකූලව ජීවත් වෙනා ධර්මයේ විසින් රකී කියද්දී සමහර අය හිතනවා මේ ජීවිතයේ පුංචි පුංචි ගැටලු ප්‍රශ්න ණයතුරු නඩු අබ කාය චිත්ත පීඩා වලින් රැකවරණයක් කියලා. ඒ වගේ පුංචි රැකවරණයක් නෙමෙයි පින්නතුනි. ඔබ දහමට බර වුණොත් ඔබේ ජීවිතයේ ධර්මානුකූල නම් ඔබ දියුණු කරන්නේ සසරට නොඇලෙන ධර්ම නම් ඒ ධර්මයේ ඔබව ආරක්ෂා කරනවා සංසාරේ පුරාවටම මොන වගේද പ്രേත ලෝකයෙන්, නිරයෙන්, තිරිසන් අපායෙන් මේ අද්දාන සතර අපා දුකින් ඔබ මුදවලා නිවන් මගට ඔබ රැගෙන යන රැකවරණේ තමයි දහමින් ඔබට ලබලා දෙන්නේ. ඒ නිසා අද මේ දේශනා කරන සසරට නොඇලෙන ධර්මයේ උත්සාහයෙන් ජීවිතේ දියුණු කරගෙන අපිට තව බොහෝම කෙටි කාලයයි ජීවිතේ තියෙන්නේ. අපමිදම් භික්කවේ මනුස්සානං ආයු. පින්වත් මහණෙනි මිනිසුන්ගේ ආයු ප්‍රමාණය ජීවිතේ ඊටාම අල්පයි. ඊටාම සල්ප දෙයක් ජීවිතයේ ආයු ප්‍රමාණය. අද මේ බුදුබහනන බණ අහන ඔබ ඔබ ගැන කල්පනා කරන්න ඔබට හොඳට මතක ඇතිනේ ඔබේ උපන්දිනේ අවුරුද්දෙන් අවුරුද්ද උපන්දිනේ ඔබට කියා දෙන්නේ ආයෙත් අවුරුද්දක් ගෙවුණා. තවත් අවුරුද්දක් ගෙවුණ ඔබ තවත් ප්‍රමාදද? මේක තමයි අපිට උපන්දිනයක් කියා දෙන දහම. දැන් ඔබේ වයස කීයද? ජීවිතේ දිහා අපස්සට හැරිලා බලද්දී සසරට නොඇලෙන ධර්ම දියුණු කළා කියලා සතුටක් තියනවද? නෑ. අපි සසරට ඇලෙන දේවල්මයි උදේ ඉඳලා රෑ වෙනකල් ජීවිතේ දියුණු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහාරේ වැඩ ඉන්න වෙලාවේ ස්වාමින් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඉනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන මේ ස්වාමින් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි හිමිදිරියේ සිවුරු හැඳ පෙරවාගෙන පාත්‍ර රැගෙන নিরතුරු සවැත් නුවර පිණ්ඩ පාති වඩිනවා. බොහෝ තැන්වලින් පිණ්ඩ පාතය ලැබෙන්නේ නැහැ. සමහර තැන්වල පිණ්ඩ පාත පිළිගන්නවද්දී බොහෝ වෙලා ඉක්ම ගිහින් කාලය ස්වාමීනි සවතෙහි මිනිසුන් කාම සම්පත් වලට ගිජු වෙලා සමහර ගෙවල් වල දොර ඇරලානේ. සමහර සැවැස් සැවතෙහි මිනිසුන් තාම නිදී. සමහර මිනිස්සුන්ගේ මුළු තැන්ගේ තාම ලිපක් ඇවිලෙන්නේ නෑ. සාමීනි සැවතෙහි සමහර මිනිසුන් හරියට ප්‍රමාදයි. ඕන් කාම සම්පත් වලට ගිජු වෙලා. මේක තමයි සක්ත සූත්‍රයේට පාදම උනේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්න ස්වාමින් වහන්සේලා ඇවිල්ලා සිහිපත් කළා. සැවතිහි මිනිසුන් භවයට ඇලෙන කාම සම්පත් වලට නැති වෙලා ගිජු වෙලා ඇලිලා කටයුතු කරන ඕන් හරි ප්‍රමාදයි. ස්වාමීනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාමයේහි ආදීනව ස්වාමින් වහන්සේලාට වදාලා. ඒ දේශනාව තමයි අද අපි මාත්‍රුකා කළේ නැවත සිහිපත් කරනවා නම් පින්වතුනි මම හිතනවා ඊටාම සරලව ඔබට මේ ජීවිතය හදාගන්න මේ මග පින්වීම උතුම් දෙයක්. සාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඉදබන්තේ සාවත්තියා මනුස්සා යේබුයේන කාමීසු අතිවේලං සක්තා රත්තා ගිද්ධා ගදිතා මුච්චිතා අජ්ජෝපන්නා සම්මත්තක ජාතා කාමේසු විහරಂತಿ. ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැවැතිහි මිනිසුන් කාමයට නැති වෙලා කාම සම්පත් වලට ගිජු වෙලා ප්‍රමාදීව ගෙවන ජීවිතය පිළිබඳව සිහිපත් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට වදාළේ අතකෝ භගවා ඒතමන්තං විදිත්වා තායන් වේලායන් ඉමං උදානං උදානීසි කාමීසු සත්තා කාම සංගග සත්තා සංයෝජනී වජ්ජම පස්සමානා නහි ධාතු සංයෝජන සංගග සත්තා ඕගං තරේයෝ විපුලං මහන්තන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි වස්තුකාමයන්හි ක්ලේශකාමයන්හි ඇලුණු වස්තුකාම රාගාදී සංඝට වලින් පිරිච්ච කාමරාදී කෙලිසුන්ට නතු වෙච්ච ඒ වගේ දොස් දකින්න නැති ඒ වගේ ආදීනව දකින්න නැති ප්‍රමාදීව ගත කරන ඒ සත්‍යයෝ කාම ගංගාව තරණය කරන්න දක්ෂ වෙන්නේ නැහැ සසර ගංගාව තරණය කරන්න දක්ෂ වෙන්නේ නැහැ ඔවුන් ගිලෙමින් මතුවෙමින් ගිලෙමින් මතුවෙමින් කාමයේහි ඈත සංසාරේ පුරා විහිදී ගහගෙන යනවා. මේක තමයි මේ සූත්‍ර දේශනාවේ කෙටිම අදහස. දැන් බණහන පින්නතුන් හිතන්න කාමයන් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි নিরතුරු කාමයේ පිළිබඳව දේශනා අහනවා සාකච්ඡා කරනවා දහම් පොතේ කියවනවා කාමයේ කියන එකට තියෙන කෙටිම අදහස තමයි පින්නතුනි කාමයේ anu කැමැත්ත කාමයේ කියලා කියන්නේ කැමැත්ත. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙලා ඉඳලා මහරය නිින්දට යනතුරු ඔබ එකතු කරන්නේ කාම සම්පත් නෙමෙයිද කියලා දැන් අවබෝධ කරගන්න. අපි ජීවිතේ බොහෝ සෙයින් කරන්නේ මොකක්ද? අපි සතු ඉන්ද්‍රියන් වලට ගොදුරු හොය හොය දෙනවා. ඉන්ද්‍රියන් ඉල්ලන ගොදුරු සොයා දෙන්න හති අරින්නවත් වෙලාවක් නැතුව මහන්සි ගන්නවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රියන් හයක්නේ මේ ඉඳුරන් ඉල්ලන ගොදුරු සොය සොයා දෙන එක තමයි ජීවිතේ වෙන අතට ගත්ත මොකුත් තියනවද නෑ අතට ගත්ත එකම දේ උච්චරයි ඇස කැමති රූප සොය සොය දෙනවා කන කැමති ශබ්ද සොය සොය අහන්න සලස්වනවා නාසය කැමති ගඳ සුවඳ සොය සොයා යනවා දිවේ ඉල්ලන රස සොයා දෙන්න මහන්සි ගන්නවා. ඔබේ ශරීරයේ ඉල්ලන පහස සොයා දෙන්න ජීවිතේ පුරාම දුක් විඳිනවා. හරියට බැලුවොත් අපි කරන එකම දේ ඉඳුරන්ට ගොදුරු හොයන එකයි ජීවිතේ. අර සැවැත් නුවර සමහර මිනිස්සු වගේ. මේ වගේ හෙම්බත් වෙන ලෝකයා පිණ්ඩපාත දන් වේලක් පූජා කරගන්න ලෞතර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හිත භාවනා අරමුණක පිහිටව ගන්න කාලය යොදවන්නේ නැහැ. අදත් එහෙමයි. හුඟාක් දිනක් කියන දෙයක් තමයි එහෙමයි ශාමින් වහන්සේ. පින් කර ගන්න ඕන, කුසල් වඩන්න ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕන, සිල් සමාදන් වෙන්න ඕන. අපි හිතාගෙන ඉන්නේ. නමුත් මම නම් හිතන් ඉන්නේ මේ කරදර ඔක්කොම ඉවර වෙලා එක හිත් දරාගෙන මේ දෙයට බහින්න. එහෙම කියන අය ඕන තරම් මුණ ගැහෙනවා. එහෙම කියන්නේ මායාවේ බලවේගවලට මායාව විසින් සකස් කරලා දෙන සංස්කාරවලට රැවටිච්ච අය. ඒ අදහස දෙන්නේ මායයා. මොකද්ද අදහස? මම නම් හිතන් ඉන්නේ ඔක්කොම අවසන් වෙලා එක හිත් දරාගෙනම මේ ටික පටන් ගන්න. මට කියන්න පින්නතුනි මේ එක හිත් දරා ගන්න ඔය කියන එක කොහෙද තියෙන්නේ? කාටවත් එහෙම තැනක් නම් මතුවෙන එකක් නෑ. මාර බලවේගයේ මනසට දෙන සංස්කාරය අපි ඒවට රැවටිලා හැමදාම ඉඳුරන්ට ගොදුරු හොය හොය ගොදුරු හොය හොය ජීවිතේ පවත්වගෙන යනවා සසර ගංගාව තරණය කරගන්න බැරි අපි අසරණ වෙනවා අතරමං වෙනවා ඈතට ගහගෙන යනවා ආය අපිට ගලව ගන්න බුද්ධ වචනයක් ඇහෙන්නේ සද්ධාව තියෙන සම්මියදෘෂ්ටික මනුස්ස ජීවිතයක් මුණ ගැහෙන්නේ නැහැ බුද්ධ ශාසනයක් ආය මුණ ගැහෙන්නේ නැහැ මේ වෙලාවේ මෙතනින් නිදහස් වෙන්න නොබැලුවොත් අපි හැමදෙනාම අනතුරක. පින්වතුනි කාමී කියන්නේ කැමැත්ත. ඉඳුරන් පිනවීමට තියෙන කැමැත්ත තමයි කාමීට ඇති කැමැත්ත. ඔබට පුළුවන් නම් ඒක එක්තරා සිදුවීමක් විතරයි කියලා එතනින් නතර වෙන්න. ඔබ ආර්ය භ්‍රමචර්යාවේ ඉදිච්ච කෙනෙක්. එතෙන්ට එන්න බලන්න. අද සමාජයේ අපි විවෘතව කතා කරමු පින්වතුනි. කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන ශික්ෂාපදේ අරගත්තාම සමාජ සමහර වැඩිහිටියෝ ඉන්නෝ සාම්ප්‍රදායිකව හිතනවා. එයා කැමති නෑ එක දරුවෝ ඉන්න තැන සමාජයේ ඉදිරියේ විග්‍රහ කරන්න. ඇයි? ඒගොල්ලෝ ඒක හිතන්නේ මහා ලිංගිකත්වයකින්. බලන්න කොච්චර ප්‍රාථමික මට්ටමකට අපි තාමත් මේ ධර්මයේ දිහා බලන්නේ. ලෝකේ විවෘත වුණාම බබලන කරුණු කීපයක් තියෙනවා. ඉර බබලන්නේ වලාකුළුන් මිදුණාම සඳ බබලන්නේ වැහි වලාකුළු වලින් මිදුණාම ලෝතුරා ධර්මයේ බබලන්නේත් විවෘත වූ විට බව අමතක කරන්න එපා. දහමි හංගන්න දෙයක් නැහැ. දහමි රහසක් නැහැ. දහමි ගුරු මුෂ්ටියක් නැහැ. දහම විවෘතවන්න විවෘතවන්න බබලනවා. පැත්තෙන් කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන ශික්ෂා පදයට ලිංගිකත්වයක් ආරෝපණය කරලා ඒක මහා අශීලාචාර දෙයක් හැටියට හංගන සමාජයේ අවබෝධ කරගන්නේ තියෙක දෙයක් තියෙනවා. ඒ ලිංගිකත්වයේ පමණක් නොවේ පින්වතුනි. කාමී වර්ධවා හැසිරෙන්න ඇසින් පුළුවන්. කාමී වර්ධවා හැසිරෙන්න කනින් පුළුවන්. කාමීහි වර්ධවා හැසිරෙන්න නාසයෙන් පුළුවන්. කාමී වර්ධවා හැසිරෙන්න දිවෙන් පුළුවන්. කාමීහි වර්ධවා හැසිරෙන්න ශරීරයෙන් පුළුවන්. ඒ කොහොමද? නොගැලපෙන දේ දකින්න ඒ පිළිබඳ චිත්‍රයක් නිර්මාණය කරගන්න ඔබේ ඇස කැමැති තාක්කල් ඔබේ කාමයන් වර්ධවා පිළිපදිනවා. නොඇසිය යුතු බොහෝ දේ අසහසා මිහිරට යන්න ඔබ උත්සාහ කරනවා නම් කන් දෙකෙන් ඔබ කාමිහි වර්ධවා හසුරවන ඔබේ කන් දෙක දිව නාසය ශරීරය මේ සියල්ල තුල ඔබ පාලනය කළ යුතු නොකළ යුතු දේ සොයසොයා පහස හැටියට ලබා දෙනවා නම් ඒ සියල්ල කාමයන්හි වර්ධවා හැසිරීමක් පින්වතුනි. ඒ අතර අපේ රටේ තරුණ දූල පුතාලටත් වචනයක් කියන්න ඕන. දැන් මේ දවස්වල සමාජ ජාල වෙබ් අඩවිවල මාධ්‍යවල දරුවන්ගේ ඇඳුම ගැන සාකච්ඡා වෙනවා. අපේ රටේ තරුණ පුතාලා හරි අහිංසකයි. තරුණ දියණිවරුත් එහෙමයි. තරුණකමින් මත් වුණාම තුරුණුවේ දුවල පුතාලා ඒ යෞවනයේ තුල ඕන් ටිකක් දඩබ්බරයි. කරුණාවෙන් කරුණ කියලා හදාගන්න බැරි කිසි කෙනෙක් සමාජය තුල නෑ. ඕන්ට නිඳා කරනවට වඩා වටින්නේ ආදීනවේ කියලා දීලා හදාගන්න බලන එක. වීතරාගී රහතුන් වැඩ සිටි පින්බිමක තම ඇඳුම් ගලවා සමාජගත කළ අයයි තරුණින්ට බොහෝසෙන් චෝදනා කරන සමාජයක් අපි දකිනවා. පරිස්සම් වෙලා විලිබිය ඇතුව තරුණ දෝල පුතාල සමාජය තුල හැසිරෙන්න පුළුවන් නම් බොහෝ දෙනෙක් ඔබව මනසින් දූෂණය කිරීමෙන් ඔබට ඈත් වෙන්න පුළුවන්. සමහර උදවිය පාරේ යන්නේ අමනාප වෙන්න එපා. නාන කාමරෙන් එළියට ආපු ගමන් වගේ. ඒ ඇඳුම පිළිකුල් සහගතයි. ඔබ දෙස බලන බොහෝ දෙනා මනසින් ඔබ දූෂණය කරනකොට ඒ අය වරදවා කාමෙහි හැසිරීමේ බරපතල අකුසලයේ කරගන්නවා. ඒකට අවශ්‍ය ගොදුරු සොයා දෙමින් ඔබත් ඒ අකුසලයට බරපතල ලෙස හවුල් වෙනවා. මේවා ඊටාම නුවණින් මෙනෙහි කර කර ධර්මය දහමට අනුකූලව පරිස්සම් වෙලා භයානක කාමයට ඇලිච්ච අපි ඒන් ගැලවෙන්න බැරුව මැරිමින් ඉපදෙමින් මැරිමින් ඉපදෙමින් අනේක දුක්ඛ දෝමනස්යන්ට මැදි වෙලා යන මේ භයානක සංසාර ගමන අවබෝධ කරගෙන ධර්ම මාර්ගයේ දියුණු කරගන්න උත්සාහ ගන්න පින්වතුනි. මම ඔබට අද කියන්න උත්සාහ කළේ ආර්ය භ්‍රමචර්යාවේ හැසිරෙන්න කියලා. ඒක සෝතාපන්න අංගතික් දියුණු වෙච්ච උදාර ගුණයක්. ඒක දියුණු කරගන්න කැමති ඕනම කෙනෙක් තමන් පරිස්සම් කරගන්න ඕන මේ කාම සම්පත් වලින්. කාමයේ කියලා කියන්නේ හරියට පින්නොත්නි කල්පනා කළොත් මරණය වෙනුවෙන් බෙල්ලට වැටිච්ච තොණ්ඩුවක් වගේ. ඒක හරි භයානක දෙයක්. කාමයේ මිනිස්සු වේගින් නොමග යවනවා. ගිහියනුත් නොමග යවනවා. පැවිදි උතුමන් වහන්සේලාත් මේ කාම සම්පත් නිසා නොමග යනවා. අන්තිමට තමන් යන්නේ කොහෙද කියලා තමන්ටම අවබෝධයක් නැහැ. තමන් කරන්න ඕන මොකක්ද කියන අවබෝධය තමන්ට නැහැ. එහෙම දේවල් අද සමාජෙ බොහොමයි. ධර්මයේ ගැන උනත් සාමින් වහන්සේලා ගැන උනත් ගිහි සමාජයේ පුද්ගල වන්දනාවකට අහු වෙලා තෝර බීර ගන්න බැරුව තම තමන්ගේ හිතගිය සාමින් වහන්සේලා දේශනා උපාදානීය කරගෙන මිත්‍යා දෘෂ්ටික මත සමාජගත කරමින් වේගෙන් අකුසල පැත්තට තමයි මේ සමාජයේ බර වේගෙන යන්නේ. මම ඔබට කියන්නේ තමන්ගේ මතේ ධර්මයේ හැටියට සමාජගත කරන පුද්ගල මතෙන් නෙමෙයි. හැබැයි ධර්මයේ කුමක්දයි හදවතට දැනෙන්නේ යමක්ද? ඒ දහමට අනුකූල වෙන්න. ඒ දහමට අනුව ජීවිතය හැඩගහ ගන්න. කාම සම්පත් වල ඇති ආදීනවය තේරුම් ගන්න. ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු සවැත් නුවර. දසදහස් ගණන් වීතරාගී රහතුන් පුහුදුන් සාමින් වහන්සේලා මාවතක් මාවතක් ගන්න පිඬු පිනිස වැඩම කරන සවැත් නුවර. තෙරුවන් වඳින සිල් සමාදන් වෙන දානශාලා පිහිටුවාගෙන নিরතුරු දන් පැන්දින වස්සාන කාලේ සාමින් වහන්සේලා තමන්ගේ ගම්මානවල తాවකාලික පන්නශාලා ඉදි කරගෙන වස් සමාදන් කරවලා තුන් මාසයක් උපස්ථාන කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ වඩාත් මිනිස්සු උනන්දු වෙච්ච සවැත් නුවර. හැබැයි තවත් පිරිසක් හිටියා ඒ ධර්මයෙන් ඈත් වෙලා. ඕන් අගේ කලේ කාම සම්පත්. ඕන් හරියට ප්‍රමාදයි. පිඩු පිනිස වඩින ස්වාමින් වහන්සේලාට දැනෙනවා සැවතී සමහරුන් කාම සම්පත් තුල ප්‍රමාදයටපත් වෙන හැටි. ඒ තුල ඕන් සසරේ ඈතට ගහගෙන යන්නේ හැටි. බුදුරජාණන් වහන්සේට සිහිපත් කළේ එයයි. උන්වහන්සේ වදාළේ කාම සම්පත් කෙරෙහි ගිජු වෙච්ච උදවිය. ක්ලේශ කාමයන්ට නැති වෙච්ච උදවිය. සසර ගඟ තරණේ නොකොට ඒ කාම ගංගාවෙම ගිලිගිලි ගිලිගිලි සතර අපායේ പ്രേත ලෝකේ කරා ගහගෙන යන හැටි. උන්වහන්සේ අවබෝධ කෙරෙව්වා. ඔබ මේක ඊටාම සරලව ජීවිතයට එකතු කරගෙන දැන් තියාම සූදානම් වෙන්න ඉන්ද්‍රියන් පිනවීම කොයි මට්ටමටද කළ යුත්තේ කියලා. ඇහැට රූපයක් දකිනවා. විඥානි විසින් ඒ රූපය ලස්සන අවලස්සන විදිහට අපේ මනසට ගන්නවා. උපාදානය කර ගන්නවා. කනට එන ශබ්දත් එහෙමයි. මිහිරි බව අමිහිරි බව. නාසයට දැනෙන ගඳ සුවඳ දිවට රස ශරීරයට ලැබෙන ස්පර්ශය මේ සියල්ල අපේ විඥානයේ තමයි අපිට කියා දෙන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් මේ ධර්මය අහලා භාග්‍යවතුන් වහන්සේ වදාළ සසර ඕගේ භයානකකම අවබෝධ කරගෙන දකින දේ දැක්කා ඇහිච්ච දේ ඇහුණා ඒක සිදුවීමක් පමණයි කියලා එතන නතර වෙන්න පුළුවන් නම් අන්නේ ජීවිතය ඊටාම ඉහළ තලයකට ආපු ජීවිතයක්. අරමුණු සොයසොයා නොගොහින් දැක්ක දේ දැක්ක පමණයි. අරමුණක් නැහැ. එහි ලස්සන අවලස්සන බව විඥාණයෙන් විග්‍රහ කරගන්න යන්නේ. කනට ඇහෙන හඬ වුණත් ශාරීරික ස්පර්ශය වුණත් දිවට දැනෙන රස නාසයට ගඳ සුවඳ මේ සියල්ල යම් සිදුවීමක් පමණයි. ඒක ඉච්චරයි කියලා. ඔබට පුළුවන් නම් එතනින් නතර වෙන්න. ඔබ ඊටාම දියුණු කෙනෙක්. නමුත් ඔබට මේක වේගෙන් අමතක වෙලා යනවා. සසර පිළිබඳව සම්පූර්ණයෙන් තේරුම් අරගෙන සසරින් එතර වීමට මඟ සලසා ගන්න එක තමයි කාම සම්පත් වලින් ඈත් වෙන කෙනා කරන්න ඕන උතුම් දේ. අරමුණු කෙරෙහි ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න නැතුව අපිට පුළුවන් නම් ඒක සිදුවීමක් හැටියට අත්හැරලා දාන්න. මම නම් හිතන්නේ ආර්ය භ්‍රමචර්යාව කියන්නේ අයයි. පැවිදි වෙන්නම අවශ්‍ය නැහැ. දැන් හුඟක් දෙනෙක් හිතනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ භික්කවේ මහණෙනි කියලා. ඒ ධර්මයේ ගිහි අපිට නෙමෙයි කියලා. ඒක භයානක වැරැද්දක්. එතනත් අපි කරන්නේ කාම සම්පත් වලට ගිජු වෙලා ආයෙත් අපි අපිව රවට්ට ගන්නවා. මේ ගෞතම සාසනයට පුරාණ දෙමව්පිය කිව්වේ සිව්වණක් සාසනය කියලා. ඒ ඔය ඇත්තුයි අපි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අපි සිව් පිරිසගේම ශාසනය මේ සිව්වනක් ශාසනය. භික්කවේ කියන එකම බුද්ධ වචනෙන් කතා කළේ අපි හතර ගොල්ලටම. සසරේ දුක ගිහි පැවිදි කියලා ભેදයක් නෑ අපි හැමෝටම උරුමයි පොදුයි. මෙතනින් ඈත් වෙන්න උත්සාහ ගමු ජීවිතේ. මම මේ වෙලාවේ එක්තරා රාතන් වහන්සේ නමක් ගැන ඔබට යම් අදහසක් සිහිපත් කරන්න ඕන සිංගමාජිත් තෙරුන් වහන්සේ ගැන. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. මේක මීට පෙර අහලා නැතුව ඇති සූත්‍ර පිටකේ ඊටාම ලස්සන සූත්‍ර දේශනා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක එක තෙරුන් වහන්සේලා අරමුණු කරගෙන වීතරාගේ ආර්යයන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරපු. මේත් ඒ වගේ සිංගමාජි තෙරුන් වහන්සේ අරමුණු කරගෙන වදාළ දෙයක්. උන්වහන්සේට ගිහි කල පැවිදි වෙන්න පෙර දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් පස්සේ කාලයක පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ දියුණු කළා. කාමයන්ගේ ආදීනව හොඳට අවබෝධ වුණා. සසර පුරා අනෝරා දුක් විඳේ මේ පංචකාම සම්පත්තියට ගිජු වෙලා කාම ක්ලේශයන්ගෙන් වැහිච්ච ජීවිතයක් ගත කරපු නිසා නේද කියලා උන්වහන්සේ කාමෙහි ආදීනව අඳුනගෙන වහවහින් අත්මිදෙන්නම උත්සාහ කළා. නිතර විදසුන් වැඩුවා. ජීවිතය අනිත්‍යතාවේ නොතිර බව පිළිකුල් කටයුතු බව මරණ සංඥාව දිනු කළා. උන්වහන්සේ එක්තරා දිනක වීතරාගී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. රහත් ඵලය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ ආර්ය භ්‍රමචර්යාවට පත් වෙනවා. ගිහි කල දරුවක් ඉන්නවා, ගිහි කල බිරිඳක් ඉන්නවා. බිරිඳට අවශ්‍යයි දරුවා හදාගෙන ජීවත් වෙන්න ආපහු සාමියා ගෙදර ගෙන්න ගන්න. ඒකට මුන්වහන්සේගේ සිවුර ඉවත් කරවන්න ඕන. ඒක හරි අමාරු දෙයක්. මේ බිරිඳ උපක්‍රමයක් කල්පනා කළා. මොකද කළේ? ස්වාමින් වහන්සේ මහවණේ ගහක් මුල සමාධියෙන් වැඩි ඉන්න මොහොතක් බලලා දරුව අරගෙන මහ කැලෑවට ගියා. සමාධියෙන් ඉන්න උන්වහන්සේ ළඟට ඉදිරියේ ගිහින් අර කුඩා දරුවා තියලා ඇය ඈතටලා ගහක් මුල හැංගිලා බලන් ඉන්නවා. ඇය කල්පනා කළේ දැන් දරුවා කෑ ගහලා අඬනවා. අඬපු ගමන් සාමින් වහන්සේ නිත්හැර ඒ දෙස බලනවා. මේ මගේ ගිහි කල දරුවා කියලා දාරක පීතෘ ස්නේහය ඇති වෙනවා. එහෙම බැලුවොත් එහෙම දරුවා අතට ගත්තොත් මට උන්වහන්සේගේ සිවුර ඉවත් කරව ගන්න කිච්චර අමාරු දෙයක් නෙමෙයි. ඇයි එහෙම හිතුවා? දරුවා උන්වහන්සේ ඉදිරියේ තියලා ඈතටලා බලන් ඉන්නවා. දරුවා අඬනවා අඬනවා අඬනවා. උන්වහන්සේ මොහොතක්වත් ඒසෙ බැලුවේ නෑ. අවසානයේ මොකද වුනේ? කරන්නම දෙයක් නැති තැන බිරිඳ ආපහු දරුවා අරගෙන යන්න යනවා. අඬලා අඬලා අඬලා දරුවා කෑ ගහද්දි ඇයම ඇවිල්ලා දරුවා අරගෙන යන්න යනවා. උන්වහන්සේ ආපහු දරුවා දිහා බැලුවේ නෑ. උන්වහන්සේ ආර්ය භ්‍රමචර්යාව අවබෝධ කරගත් උත්මී. මං කියන්නේ ඔබට මේ මට්ටමටම මේ කාලය තුල දියුණු වෙන්න පුළුවන් කියලා. නමුත් ඔබේ එදිනෙදා ජීවිතය තුල සිදුවෙන දේවල් සිදුවීමක් පමණයි කියලා ඔබට එතනින් අතර වෙන්න පුළුවන් නම් ඔබ ඇත්තටම ක්ලේශ කාමයන්ට නතු නොවි ජීවිතේ හුඟක් දුර ආපු ඊටාම දියුණු කෙනෙක්. ඒ දහම අපේ හදවත ඇතුලේ තියෙනවා. දැන් ඔය රත්නපුර පැත්තේ යනකොට පතල් කපල දෝනා ගිහින් මිල කරන්න බැරි මුතුමැණික් අහුල ගන්නවා මහ පොළොවේ ඇතුලේ තියෙන්නේ. මහන්සි වෙන්න ඕන, පතල් කපන්න ඕන, දෝනා යන්න ඕන. ඊට පස්සේ මතුවෙන මුතුමැණික් බොහොම වටිනවා. මෙතික් වේලා කියූ මේ ක්ලේශකාමයන් පිළිබඳ ඇල්මහා අතහැරීම කියන කරුණු දෙකම තියෙන්නේ ඔබේ సంతානය තුල. ඔබට පුළුවන් නම් ධර්මයේ නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ ධහම මතු කරගන්න. ඔබට මේ ජීවිතයේම පුළුවන් ආර්ය භ්‍රමචර්යාවටපත් වෙන්න. දකින දේ දැක්ක පමණයි. ඇසුන දේ ඇසුන පමණයි. ස්පර්ශي ස්පර්ශයක් පමණයි. ඒක සිදුවීමක් පමණයි කියලා ඔබට නතර වෙන්න පුළුවන් තැනට ඔබේ හිත දියුණු කරගන්න පුළුවන් නම් කවුරු මොනවා කීවත් ඔබ සාර්ථකයි. නමුත් බලන්න ජීවිතේ සසර අපි රැගෙන යන අකුසල ධර්මයන්මයි දියුණු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ එක්තරා බුද්ධ වචනයක් පිනතුලාල ඇති. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ඒ බුද්ධ වචනේ. ලෝකී උතුම්ම ලාභේ නිරෝගී භාවය කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ කඳේ කයේ බාහිර නිරෝගී භාවය ගැන නෙමෙයි කල්පනා කළේ. කෙනෙකුගේ උතුම්ම නිරෝගී භාවයේ තියෙන්න ඕන මනසේ. මේ මොන දේ ඔබ කළත් පළක් නැහැ. හිත ලෙඩ වෙලා නම්. වෛද්‍යවරයෙක් ළඟට රෝගියෙක් අරගෙන ගියාම එයා එකපාරට බෙහෙත් සීට්ටුව ලියන්නේ එයා කරන්නේ විවිධ තාක්ෂණික මෙවලම් තුලින් රෝගියා පරීක්ෂා කරනවා. අතාලලා නාඩි බලලා ශාරීරිය යම් යම් තැන් පරීක්ෂා කරලා සැකහැර මේ රෝගී තත්ත්වය අඳුනගෙන ඊට නිසි ප්‍රතිකාර කරනවා. බුදුරජාණන් වහන්සේත් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් එහෙම කළා. අසංකේය හතරකුත් කල්පලක්ෂයක් සංසාරේ ලොකු පරීක්ෂණයක් කළා. ඒකට කියන්නේ ආර්ය පරීක්ෂණය. තමා ගැන සොයා බැලුවා. ලෝකයා බොහෝ විට කරන්නේ අනාර්ය පරීක්ෂණේ. ඒක අපිට ගැළපෙන එකක් අයිති එකක් නෙමෙයි. අනාර්ය පරීක්ෂණය කියන්නේ අපි අනුන් ගැන හොයනවා. අනුන් කළ නොකළ දේ අනුන් කී නොකී දේ අනුන් යන්නේන තැන් මුළු ජීවිතේම අල්ලපු gedara ගැන ජීවත් වෙන වටපිටාව ගැන ඇසුරු කරන උදවිය ගැන මුළු ජීවිතේම අපි ඒ අය ගැන සොයා බලනවා. අපිට අපි ගැන සොයා බලන්න කාලයක් නැතුව යනවා. ඇඳ විට්ටම අල්ලගෙනවත් නැකිට ගන්න බැරි ලෙඩ ඇඳේ වැටුනහම අපිට අපි ගැනවත් බලා ගන්න කාලයක් නෑ පින්වුතුනි. එතකොට ඔක්කොම අවසానයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඕනම කෙනෙක් ඒ ආර්ය පරීක්ෂණයේ දෙන්නට ඕනේ. ආර්යයන් වහන්සේලා තමාගෙන සොයා බැලූ විදිහට ඔබත් ඔබ ගැන සොයා බලන්න. එතකොට ඔබට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේට අහු වුණානේ පුද්ගල ජීවිතයක් ලෙඩ කරවන්නේ භයානක රෝග බීජ තුනක්. ලෝභය, ద్వේෂය, මෝහය. ওই රෝග බීජ තුන හඳුනගෙන 45 වර්ෂයක් පුරාම උන්වහන්සේ 84000ක් ධර්මස්කන්ධය තුල ලෝකයා සුවපත් කළා. මෙන්න මේ භයානක රෝග බීජ තුන හඳුන ගන්න. ඒවට අහු වෙන්න එපා කියලා. වස්තුකාම ක්ලේශකාම සියල්ල කැමැත්ත තියෙන්නේ ඔය රෝග බීජ තුන මතයි. ලෝභය කියන්නේ දැඩි ආසාව. කොයිතරම් ආසාවෙන්ද? අපේ ධර්මයේ ආපේක අම්මා කෙනෙක් දුරකතනින් කතා කරලා මට කියනෝ සාමීනි මේ උපකාරයක් බලාපොරොත්තුව කතා කළේ කියලා. මං ඔහ මෑනියෝ මොකක්ද? පර්චස් 80ක ඉඩම් කෑල්ලක් තියෙනවා උත්සාහ කරනවා විකුණ ගන්න බෑ. මට මේක විකුණ ගන්න මග පින්වීමක් කරන්න පුළුවන්ද කියලා. මං වේ ඇයි විකුණන්නේ කියලා. අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්නේ කිව්වා. මං කව ඉඩමක් විකුණලා පින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මව් කියනවා මට ධනක් පිනක් දෙන්නත් ලැබෙනවා කියලා. දැන් ওই කතාවේදී මව් ධර්මයෙන් බාහිර දෙයක් නෙව කතා කළේ. සාමින් වහන්සේට කියන්නේ මේ ඉඩම විකුණ ගන්න උදව් කරන්න. දැන් ගිහි සමාජය භික්ෂුන් වහන්සේගෙන් බලාපොරොත්තු නොවිය යුතු දෙයක්. අදී තැනට ගිහි පැවිදි සමාජයේ වැටිලා මේ ක්ලේශයන්ට අහු වුණාම මම කියවනේ Tamanට Taman කවුද කියලා අඳුන ගන්න බෑ. කරන්නේ මොකක්ද? තරාතිලම කොමක්ද? යන්නේ කොහෙද? මේව මොකුත් මතක නෑ. හරි පරිස්සම් වෙන්න ඕනේ තැනක්. දැන් මේ මව්ගේ හිතේ තියෙන පින් කරන කැමැත්තට වඩා ඉඩම විකුණ ගන්න ඕන. නිකන් සාමින් වහන්සේ නමක් මැදිහත් වුණ නිසා කියනවා පින්කමක් කළ දෙමව්පියන්ටත් පින් සිද්ධ වෙනවා. පින් දෙන්න පුළුවන් මට දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේ. මං මේ මවුට කිව්වේනේ නමුත් ඔබට හිතෙන්නේ නැද්ද ඊට වඩා ඒ අම්මට දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න අවශ්‍ය නම් මේ පුංචි ඉලම් කොටස දෙමව්පියෝ දුන්න නිසා. එතුමිරි තිබුණා ඒක නැති බැරි අසරණ පවුලකට පූජ කරන්න. ආරාමයකට පූජ කරන්න. එහෙම නෙමෙයි හිතන්නේ මේක මිල කරගෙන තමන්ගේ කාම සම්පත් වලට ධනෙ යොදවගෙන තමන් තෘප්තිමත් වෙන අතර දන් වේලකුත් පූජා නොකරනවා නෙමෙයි. බලන්න සමාජයේ මොනතරම් මාර බලවේගී විසින් නොමග යවනවද? අපි මේවට අහු වෙලා නැද්ද මුළු ජීවිතේම? සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න වටිනා සලුවක් නිර්මාණය කළ සදහැවතුන් සැවැත් නුවර. වටින නූල් වලින් ඊටාම දුහල් සලුවක් වස්ත්‍රයක් සූදානම් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න. මේක වියවී ඉන්න තැනට තවත් දායකයෝ පිරිසක් එනවා. ඒගොල්ල අහනවා මේ කා වෙනුවෙන්ද මේ වටින වස්ත්‍රය පිළියෙල කරන්නේ අපි මේක වීතරාගී සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න. එතකොට අර කණ්ඩායම කියනෝ නෑ නෑ. ඔක සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න අවශ්‍ය නෑ. එයා හරි ආඩම්බරයි. එයා වැඩි වටපිට බලන්නේ. එයා බිම් බලාගෙන යන්නේ. කතා කළොත් චතුරාර්ය සත්‍යයක් ගැන කතා කරනවා අපිට ඒවා තේරෙන්නෙත් නෑ. අපි ඕක පූජා කළමු දේවදත්ත හාමුදුරුවන්ට. ඇයි? එයා අපේ ගෙවල් වලට එනවා නිකන් ඉන්න වෙලාවට. අපේ පොඩි උන් අරගෙන වඩා ගන්නවා නිකන් ඉන්න වෙලාවට. අක්කේ නංගි මොගනවත් කුස්සිය උයපුවා නැද්ද කියලා බෙදාගෙන වළඳනවා. එයා පාරින් හම්බුනත් අපිට හරි හිතවත්. කරදරයක් වුණත් ගෙදරට එනවා. එයා අපේ කෙනෙක්. දැන් මේ මායя විසින් සකස් කරන සංස්කාරය ඔබේ ජීවිතයට ගලප ගන්න අපේ අතේ සමාජෙ මෙහිමයි ඉන්නවා. කොයිතරම් අකුසල් කරගන්නවද? දාරුකම්මික ව්‍යාපාරිකයට බුදුහාමුදුරු දීපු උපදේශේ අපේ ඇත්තෝ මේ මොහොතේ හිතට ගන්න. මං ඔබෙන් ඉල්ලනවා කෙලිසුන්ට වහල් වෙලා. දැන් මට වෙලාවකට ඉතල අපේ රටේ සමහර ආමිෂ පූජා තියෙනවා. ඒවා තුලත් පංචකාමයන් පිනවන දේවල් තමයි අපි දකින්නේ. තාම සංගීතයේ විතරයි ඒවට මුසුුනේ නැත්තේ දැන් දැන් සෝෂල් මීඩියා සමාජ ජාල වෙබ් අඩවිවල අපි දකිනවා සමහර කාව්‍යමේ ධර්ම දේශනා සංගීතය මුසු කරලා පවත්වගෙන යනවා. අපි මොනතරම් බුදුහාමුදුරුව බැහැර වෙන්න කියපු දෙයින් බැහැර නොවි ඒවම උපාදානය කරගෙන සතර අපාය කරා ගමන් කරනවද වේගෙන් මේවා හදන්නේ මාර බලවේගී දක්ෂ වෙන්න ඕනේ වඳුන ගන්න. දක්ෂ වෙලා තමන්ගේ හදවතට දැනෙන දේ තමයි දහම. ඔබට පුළුවන් නම් අද මේ බණ ටික අහලා මුළු ජීවිතේ පුරාම ඇස කනනාසේ දිව ශරීරේ පිනවපු ක්ලේශකාමයන්ට නත් වෙලා ඒ ගංගාවේ බොහෝ දුර ගිලිගිලි යන අපි ඒ තුල රැස් කරගත් අනන්ත අකුසල් ගැන සසර බය ඇති කරගෙන සවැත් නුවර සමහර මිනිස්සු කාමයන්ගෙන් මත් වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුල මත් වෙලා එදිනෙදා ජන ජීවිතය පවා අකර්මණ්‍ය කරගෙන ඔවුන් කෙලෙසුන්ටම නැතිව නතු වෙලා ඒ ප්‍රමාදයේ බය දැකපු සාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකලපු කාරණේ තුල වදාළ සක්ත සූත්‍රයේ හරි වටිනවා කෙලිසුන්ගේ ආදීනවේ പ്രേත ලෝකයේ නිරේ සතර අපාය උපාදානය කරගන්නට තිබෙන ලේසිම මඟ මේ කෙලිසුන්ට නතු වීම බවයි බුද්ධ වචනේ ඔබ උත්සාහ ගන්න පින්වතුනි ඒ භයානකකම හඳුනගෙන යම් තාක් දුරටවත් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ආර්ය භ්‍රමචර්යාවේ හැසිරෙන්න අර වීතරාගී මහ රහත් තෙරුන් කාන්තාව කෙලී දරුවගෙනත් තියලා බලෙන් සෙනෙහස ඇති කරවලා උන්වහන්සේ ගිහි ගෙදරට ගන්න ආර්ය භ්‍රමචර්යාව දියුණු කළ උතුමෝ ඒ සිදුවීමක් පමණයි කියලා එතනින් අතර වුණා. ඒක දිගින් දිගට මෙනෙහි කළේ නෑ. ඔබත් ඒ මගට එන්න, ඒ දහම් මග වඩන්න, ලබාගත් මේ උතුම් බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න කියන කාරණය මේ මොහොතේ සිහිපත් කරනවා. මීට වඩා ධර්මදේශනේ දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කයින් වචනෙන් හිතින් හැම ජීවිතයක්ම කුසල් වඩත්වා. ලෝකී තින උත්තරීතරම පිංකම තමයි මොහොතක් නමුත් ජීවිතේ අනිත්‍ය සංඥාව දිනු කිරීම. අනිත්‍ය සංඥාව වැඩි වීම. ඇස අපිට අහිමි වෙන බව දකින්න. කන, නාසය, දිව, ශරීරය අපිට අහිමි වෙන බව දකින්න. අට්ඨීනං නගරං කතං මංසලෝහිත ලේපණං. රූපනන්දාවට ජීවිත කැඩපතක් උනේ මඟ පෙන්වීමයි. මේ නොතිර බව අවබෝධ කරගෙන කාම ගංගාවෙන් ඈතර වෙලා ධර්ම ගංගාව තුල කිමිදෙමින් සසරින් ඈතර වෙන මඟ සොයාගෙන ආර්ය භ්‍රමචර්යාව දියුණු කරගන්න ඔබ හැම දිනාටම තුනුරුවනේ රැකවරණේ ලැබේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. දෙවිවරුන්ටත් මිය පරලෝකී සීලු ඥාතීන්ටත් බුදුබණ ඇසූ ඔබ හැම දිනාටමත් මේ කුසල් නිර්වාණ අවබෝධයේ පිණසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්කං තුමන් පරන්ති ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුවයම සැලසේවා සාදු සාදු සාදු කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා විහාරයේ බහරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ ප්‍රේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් බෞද්ධ මාධ්‍ය සත්කාරයේ ඇතුගල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධයා sannivedana මැදිරිය තුල වැඩහිඳිමින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાપ્તයි. දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් ත්‍රිවිධ රත්නේ සරණයි. සියවන්